තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම අතරින් චෛසික ධර්මයන්ගේ ලක්ෂණයන් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඒ අනුව අපේ වීරය චෛසිකේ ස්වභාවය පිළිබඳව ස්වල්ප ආකාරයෙන් සාකච්ඡාවක් සිද්ධ කළා. ඒ අනුව අපි තේරුම් ගත්තා වීරය කියන චෛසික ධර්මය බෝධිපාක්ෂික ධර්ම අතර නොයෙකුත් ස්ථානයන්හි සංග්‍රහ කරලා තියෙනවා කියලා. ත්‍රිවීරිය කියන එක හැම කෙනාටම අවශ්‍ය කරන ධර්මයක්. ඒතර වීරිය කියන එකෙන් සිදු කරන්නේ උත්සාහවත් බවක්. එතකොට දැන් එතන කායික වශයෙන් වීරියක් තියෙනවා. ඒ වගේම මෙතන කතා කරන මේ වීරිය කියන එක පරමාර්ථ ධර්ම අතර විද්‍යමාන වන චෛසික ධර්මයක්. ඒතර කායික වශයෙන් කෙනෙක්ට නොකඩවා කටයුත්තක් කරගෙන යන්න වීරයක් තියෙන්නට ඕන උත්සාහයක් තියෙන්නට ඕන එතකොට ඒ උත්සාහවත් බව අපි මේ කතා කරන වීරිය චෛතසිකය නෙවෙයි ඒ කායික වශයෙන් තියෙන උත්සාහය නොකඩවා කටයුත්ත කරගෙන යන එක ඒක වායෝ ධාතුවෙන් ඇති කරන ක්‍රියාවක් ඒක වීරිය චෛතසිකය නෙවෙයි ඒතර මේ කතා කරන වීරිය චෛතසික ධර්මය නාම ධර්මයන් තුල विद्यमान වන පරමාර්ථ වශයෙන් विद्यमान වන චෛසික ධර්මයක්. ඒක මේ විදිහට තේරුම් ගන්න. දැන් යම්කිසි අවස්ථාවක අපේ එකම කාර්ය බොහෝ වේලාවක් සිදු කරගෙන යනකොට ඒ දේ සිදු කිරීම තුළ අපිට පසුබෑමක් ඇති වෙනවා. ඒ පසුබෑමක් ඇති වෙන අවස්ථාවකදී ඒ කාර්ය අතරමඟ නවත්තන්නේ නැතිව නොකඩවා ඉදිරියට කරගෙන යන්නට අපිට වෙනත් දෙයක උපකාරයක් අවශ්‍ය කරනවා. අන්න එසේ අතරමඟ ඒ කටයුත්ත නවත්තන්නට නොදී ඉදිරියට පවත්වාගෙන යන්නට සිතට අවශ්‍ය කරන බලයක් ශක්තියක් ලබා දෙන ධර්මතාවයක් තමයි මෙතන වීරිය කියන නාමයෙන් හඳුන්වන්නේ. ඒක දැන් අපි එකම කාර්ය බොහෝ වේලාවක් කරගෙන යනකොට වීරිය අඩු වෙනවා කියලා කියන්නේ දැන් හිතන්න යම් කිසි කෙනෙක් භාවනා කර්මස්ථානයක් වඩනවා. ඒතර භාවනා කර්මස්ථානයක් වඩනකොට දැන් ඒ කෙනාට ඒක නොකොඩවා ඉදිරියට කරගෙන යන්න වීරයක් තියෙන්නට ඕන. කියන මේ වීරය කියන බලය, චෛසික ධර්මයේ දියුණුවටපත් කරගෙන තියෙන්නට ඕන. එතකොට ඒ අනුසාරයෙන් යම් කිසි වෙලාවක භාවනා කරන අතරමඟදී එයාට ඒ භාවනා කර්මයෙන් බැහැරවන්නට හෝ නිදා වැටෙන්නට හෝ සිදු වෙනවා නම් ඒ සිදු වෙන්නේ මේ වීරිය කියන චෛසික ධර්මයේ උපනිශ්‍රයක් ලැබෙලා නැති නිසා. ධර්ම ශ්‍රවණය කරනකොටත් එහෙමයි. දැන් ධර්ම ශ්‍රවණය කරනකොටත් මේ සිත දුබල වෙනවා. කියන්නේ සිත දුබල වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා නෙවෙයි. අර එකම කාර්ය බොහෝ වේලාවක් කිරීම නිසා අර ඒකට ලැබෙන්නට ඕන උපනිශ්‍රය ලැබෙන්නේ නැති නිසා දැන් සමහර වෙලාවට මැලිකමක් ඇති වෙනවා. ඒ නිසාන ගොඩක් වෙලාවට දැන් ධර්ම ශ්‍රවණය කරන්න ගියාම නිදා වැටෙන අවස්ථා වැඩි බොහෝ අයට. ඒ කියන්නේ මේ මෙතන ඉන්න පිරිසට නෙවෙයි. මේගොල්ලෝ වීරියෙන්නේ ඒක සියදේ සිද්ධ කරන්නේ. දැන් මෙතන අපි අදහස් කරන්නේ දැන් බොහෝ තැන්වල අන්න ඒ කටයුත්ත සිදු කිරීමේදී නිදි කිරා වැටෙනවා. එහෙට හේතුව මේ වීරය කියන දේ ඒ තුල යෙදිලා නැති නිසා. ඒතර මේ වීරිය තුලින් සිදු කරන්නේ උත්සාහවත් බවක් ඇති කරවන එක. එතකොට දැන් ඒ වීරිය උත්සාහවත් බවක් ඇති කරවනවා කියනකොට ඒ වීරියෙත් නොයෙකුත් ප්‍රභේදයන් තියෙනවා. දැන් ඒක අපි මේ විදිහට තේරුම් ගනිමු. දැන් කුඩා කියන්නේ බරින් අඩු දෙයක් අපේ උත්සනවා නම් ඒ දේ උත්සන්න අපිට ඊට අවශ්‍ය කරන ශක්තිය තමයි යොමු කරන්නේ. ඒතර ඊට වඩා දැන් හිතන්න කිලෝ එකක් උස්සනවා කියලා. ඒතර ඒකට අවශ්‍ය කරන ශක්තියක් ඕන. ඒතර කිලෝ එකක් උස්සනට වැඩිය කිලෝ දෙක තුනක් උස්සන්න ඊට වඩා ශක්තියක් තියෙන්නට ඕන. අන්න ওই විදිහට මේ වීරිය කියන එකෙත් නොයෙකුත් ප්‍රභේදයන් තියෙනවා. කියන්නේ යම් කෙනෙක්ට දැන් විනාඩි 5ක් භාවනා කරන්න තියෙන වීරියට වඩා විනාඩි 20ක් භාවනා කරන්න වීරියක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඊට වඩා වැඩි වීරියක් අවශ්‍ය වෙනවා. ඒතර විනාඩි 20ක් භාවනා කරන කෙනාට වඩා යම් කෙනෙක් විනාඩි 45ක් භාවනා කරනවා නම් අර විනාඩි 20ක් භාවනා කරන කෙනාට වඩා වැඩි වීරියක් එයාට අවශ්‍ය කරනවා. අන් ඒ විදිහට පැයක් භාවනා කරනවා නම් අනිත් සියල්ලටම වඩා වැඩි වීරියක් එයාට අවශ්‍ය කරනවා. අන්න ඒ විදිහට මේ වීරියේ තියෙනවා ප්‍රභේදයන්. එතකොට දැන් වීරිය කියන එක ಗುಣධර්මයන් දියුණු කරන්නට ප්‍රබල වශයෙන්ම උපකාර වෙනවා. දැන් සතර සම්‍යක් ප්‍රධානයේදී එතන වීරිය කියන ආකාර හතරකින් දේශනා කරලා තියෙනවා. කියන්නේ දැන් එයාට වීරියක් තියෙන්නට ඕන අර uppannānaṁ kusalānaṁ dhammānaṁ bihiyo bhāvāya දැන් යම් කිසි කෙනෙක්ට වීරියක් තියෙන්නට ඕන උපන්නා වූ කුසල ධර්මයන් නැවත නැවත ඒක වඩා වර්ධනය කරගන්න වීරියක් තියෙන්නට ඕන. ඒ වගේම නූපන් අකුසල් නූපදවන්නත් වීරියක් තියෙන්නට ඕන. ඒ වගේම උපන් අකුසල් බැහැර කරන්න වීරියක් තියෙන්නත් ඕන. ඊළඟට ඔව් නූපන් කුසල් උපදව ගන්න වීරියක් තියෙන්නත් ඕන. ඒතර මේ විදිහට අර උපන් කුසල් දියුණු කරන්නත් නූපන් කුසල් උපද්දවන්නත් උපන් අකුසල් බැහැර කරන්නත් නූපන් අකුසල් නූපදවන්නත් වීරියක් තියෙන්නට ඕන. ඒතර ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. ඒතර ඒක අපි තේරුම් ගන්නට ඕන. දැන් යම් කෙනෙක්ට දැන් සිතන්න උපන්නා වූ අකුසලයක් බැහැර කරන්න පහසු වෙන්නේ නැහැ. දැන් හිතන්න දැන් ධර්මය නොදන්නා කාලයකදී යම්කිසි කෙනෙක් අතින් ප්‍රාණඝාතයක් සිදු වෙනවා. ඉතින් මෙයා ප්‍රාණඝාතයක් සිදු කරාට පස්සේ මෙයාට මේ ගැන මතකයේ තියෙනවා. නමුත් පසු කාලයකදී දැනගන්නට ලැබෙනවා ඒ වගේ අකුසලයක් තුලින් මේ මේ විපාකයක් ලැබෙනවා කියලා. ඒතර දැන් මෙයාට ඒ පසුගිය කාලයේ කරපු අකුසල ධර්මයන් පිළිබඳව බයක් තැති ගැනීමක් ඇති වෙනවා. ඒක නිතර නිතර සිහිපත් වෙනවා. ඒතර මේ කෙනා මේ දැන් මේක උපන් අකුසලයක් නෙමේ තියෙන්නේ. ඒතර මේ උපන් අකුසලය මෙයා බැහැර කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ මේක නැවත නැවත මතුවෙලා මතුවෙලා ඒ අකුසලයේ ශක්තිමත් එකක් බවට පත් වෙනවා. ඒතර අර අපායට යාමට තරම් ශක්තියක් නොමැතිව තිබෙච්ච ඒ අකුසලය නැවත නැවත මතක් කිරීම හේතු කරගෙන අය අර උපනිශ්‍රේ ලැබෙනවනේ සිතින් ආසේවනය කරන්න කරන්න. එතකොට ඒ කෙනාට නිරයට යෑමට පවා ඒක උපකාර වෙන්නට පුළුවන්. ඒ නිසා කියනවා දැන් මේ උපන්නා වූ අකුසලය බැහැර කරන්න එයාට තියෙන්නට ඕන දැඩි වීරියක් තියෙන්නට ඕන. ඒතර හිතලා බලන්න ඒ දැඩි වීරියක් අවශ්‍යයි කියනකොට දැන් මේක සිතකින්ම තමයි කරන්න තියෙන්නේ. ඒ චෛස් එක ධර්මයේ කියන්නේ මේක කරන්න තියෙන්නේ. එතකොට දැන් මේක පේන දෙයක්වත් ඇසෙන දෙයක්වත් නෙවෙයි ද්‍රව්‍යාත්මක වශයෙන් තියෙන දෙයක්වත් නෙවෙයි. ඒතර මේ උපන්නා වූ අකුසලය බැහැර කරගන්න මෙයා වීරියක් ගන්නවා කියලා කියන්නේ මෙයාට තියෙන්නට ඕන ශක්තියක් ඒ අකුසල ධර්මය නැවත හට නොගන්න ආකාරයට කුසලයකින් ඒක යටපත් කරන්න. එතකොට ඒක යටපත් කරනවා කියලා කියන්නේ ඒක නොසිතා ඉන්න එක. ඒතර ඒක නොසිතා ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එයා කුසල ධර්මයන් නොවැඩුවොත්. ඒතර යම් කෙනෙක් නිතර නිතර කුසල ධර්මයන් වඩනවා නම් අර අකුසලයට නැවතෙන්න ඉඩ කඩක් නැහැ. ඒක සමහරට එහෙම අමතක වෙලාම යන්නට පුළුවන්කමක් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවන් තුල වීරිය කියන එක උපනිශ්‍රේ වෙනවා උපන් අකුසල් බැහැර කරන්නත්. ඒතර අනිත් දේවලුත් ඒ අනුසාරයෙන් අපේ තේරුම් ගන්නට ඕන. ඒතර අපි සිහිපත් කරලා තිබුණොත් වටිනවා බුදුරජාණන් වහන්සේ කුනම් ආකාරයකින්ද මේ ආකාරයේ වීරියකින් ඒ කටයුත්ත සිදු කරන්නට කියලා දේශනා කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට අදිෂ්ඨාන කරගෙන බෝධි මූලයේ වාඩි වෙනකොට ඒ බෝධි මූලයේ වාඩි වෙන්නේම දැඩි වීරියකින් යුක්තව. ඉතින් උන්වහන්සේ එතනදී වාඩි වෙන්නේම මගේ ශරීරයේ ලේ මස් ඇට ඇට නහර වියකී ගියත් යම්කිසි පුරුෂ පරාක්‍රමයක් පුරුෂ බලයක් තිබෙනවා නම් අන්න ඒ තුලින් බුද්ධත්වයේ ලබාගෙන මිසක් මෙතනින් නැගිටින්නේ නෑ කියන දැඩි වීරියකින් යුක්තව. ඒතර අන්න ඒ වගේ වීරියක් තියෙන්නට ඕන. ඒතර ඒ වගේ වීරියක් තියෙන්නේ බුදු කෙනෙක්ට පමණයි. ඒතර යම්කිසි කෙනෙක්ට අන්න ඒ වගේ දැඩි වීරියක් තියෙන්නට ඕන කියලා කියනවා. මේ අකුසල් යටපත් කරගෙන කුසල ධර්මයන් වඩාගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න. එතකොට දැන් අපි ධර්මයේ ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්න අපිට තේරෙන්න පටන් ගන්නවා අපි සමහර කාලවල තුලදී මේ මේ අකුසල ධර්මයන් කරලා තියෙනවා කියලා. ඒතර මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ අයට මතක් වෙනවා අපි මේ මේ අකුසල ධර්මයන් කරලා තියෙනවා. ඒතර මේ දැන් මොකද්ද කරන්නේ? දැන් මේ දේවල් වලට දැන් කරන්න දෙයක්වත් නැහැ. ඒ කරලා අවසానයි. හැබැයි මේ දේවල් නැවත නැවත මතක් කළා කියලා ඒකෙන් ලැබෙන යහපතකුත් නැහැ. ඒතර ඒ දේවල් නැවත නැවත මතක් කළොත් සිද්ධ වෙන්නේ ඒක අර අකුසලයේ බලවත් වෙලා Tamanට හානියක් වෙන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද හැසිරිය යුත්තේ? ඒක දැනගෙන ඉන්නක හොඳයි. ඒතර අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් කිසි කෙනෙක්ට ඒ වගේ අවස්ථාවක් සම්මුඛ වෙනවා අපි කල යුතු වන්නේ දැන් ඒක යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරලා ඒ තුළ කුසලයක් උපද්දවා ගන්නට වීරියක් ඇති කර ගන්නට ඕන. ඒ කියන්නේ ද යම් කිසි කෙනෙක්ට සිහිපත් වෙනවා නම් මං අසවල් සත්වයා මැරුවා කියලා. එතකොට ඒ කෙනා මනසිකාර කළ යුත්තේ දැන් මැරුවා කියලා සිහිපත් කළොත් ඒක අකුසල කර්මයක්නේ. ඒ අවස්ථාව සිහිපත් කළොත්. ඒතර ඒක නේ කුසලයක් බවට පත් කරගන්නවා. කොහොමද කුසලයක් බවට පත් කරගන්නේ? ඒතර මේක අතීතයේ හටගෙන නිරුද්ධ වෙලා ගියපු ධර්මතාවයක්. ඒතර අතීතයේ ඒ සත්වයා මැරෙන මොහොතේදී යම්කිසි සංස්කාර කොටාසයක් පහළ වුණා නම් ඒ මොහොතේදී පහළ වෙච්ච සංස්කාර ධර්මයන් ඒ මොහොතේදීම හටගෙන නිරුද්ධ වෙලා ගියා. ඒතර පරමාර්ථ ධර්ම වශයෙන් ඒ අවස්ථාවේදී සිද්ධ වුණේ රූප ධර්ම પરම්පරාවක් සහ නාම ධර්ම પરම්පරාවක් හටගෙන නිරෝධයට පත්වීමක් පමණයි. ඒ නිසා ඒ අවස්ථාවේදී ඇති වුණා වූ නාම රූප ධර්මයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විදර්ශනා කරනවා. ඒතර මොකද්ද වෙන්නේ? ඒතර මෙයා ඒ තුල අර සත්වයක් මැරුවා කියලා අකුසලයක් රැස් කරගන්නේ නැහැ. මෙයා ඒ තුල විදර්ශනා වඩලා නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරලා ඒ තුල කුසලයක් උපද්දව ගන්නවා. එතකොට අර අකුසලයෙන් ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ නැවත නැවත ඒ තුල අකුසලයක් රැස් වෙන්න ඉඩකඩ නැති වෙලා යනවා. ඉතින් දැන් එහෙම අවස්ථාවක් නොතිබෙනවා නම් මේ සත්වයාට කවදාකවත් මේ දුකෙන් මිදෙන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඉතින් මේ ඔක්කොම එනවනේ. ඒතර ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවන් තුළ අන් ඒ ආකාරයේ වීරියක් අරගෙන අකුසල් බැහැර කරන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒතර වීරිය කියන එක බලයක් හැටියට දේශනා කරනවා. ඒතර වීරිය බලයක් හැටියට දේශනා කරන්නේ දැන් ඒක ලොකු බලයක් කියලා කියන්නේ දැන් Tamanට අකුසල් නූපදවගෙන ඉන්න නම් මේ වීරිය බලය තියෙන්නට ඕන. මේ හේතුව තමයි දැන් Taman තුල Taman වීරියෙන් යුක්තව සිත අකුසලයට යන එකෙන් වළක්වාගෙන සෑම අවස්ථාවකදීදීම මේ හැම අරමුණකදීම ඒ අරමුණේ යථා තත්ත්වය දකිමින් ඒ වගේම ඒ ඒ එන අරමුණ පිළිබඳව මනසිකාර කරමින් ඒක කුසලයක් බවට පත් කරගන්නම එයාට ලොකු වීරියක් තියෙන්නට ඕන. ඒතර ඒ විදිහේ වීරියකින් යුක්තව මේ දකින දකින හැම ආරම්මණයක් පිළිබඳව අසන හැම ආරම්මණයක් පිළිබඳවම මනසට දැනෙන ආරම්මණයන් මේ හැම එකක්ම යථා ආකාරයෙන්ම දකිමින් අන්න ඒ තුල සිත් මනාකොට හඳුනා ගනිමින් කුසල් සිතක් තුලම පිහිටුවා ගනිමින් මෙයා යම්කිසි උත්සාහයක් දරනවා නම් අන්න ඒ උත්සාහ දැරීමම තමයි මේ වීරිය කියලා සිහිපත් කරන්නේ. ඒතර ඒක ලොකු බලයක්. ඒතර කුසල පක්ෂයේ තියෙන ලොකු බලයක් තමයි වීරිය කියන එක. ඒතර වීරියෙන් යුක්ත වෙච්ච කෙනාම තමයි සිත අකුසලයෙන් බැහැර කරගෙන කුසලයක පිහිටලා ධ්‍යාන මාර්ගඵල ලබන්නට සමත්කමක් ඇති කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ වීරිය තුල තියෙන ඒ සුවිශේෂී ස්වභාවයේ වටිනකම නිසාම තමයි බුදුරජාණන් වහන්සේ විසින් මේ වීරය කියන එක ඉරිදිපාදයක් හැටියට, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බලයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන් මේ සෑම තැනකදීම වීරිය දේශනා කරන්නේ මේ වීරිය චෛසිකය තුළ ඒ ආකාරයේ විශාල බලයක් තියෙන නිසා. ඒතර ඒක හැම සිතකම වීරිය කියන එක යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ වීරිය කියන එක දැන් ඒවා අපි ඉදිරියේදී Tamanට තේරුම් ගන්නට පුළුවන් සංග්‍රහ සම්ප්‍රයෝග ණය ඉගෙන ගන්නකොට දැනට කෙටියෙන් මතක තියාගන්න මේ විතක්ක, ਵਿਚාර, ආදී වශයෙන් තියෙන මේ චෛසික ධර්මයන් හැම සිතකම යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපේ පංච විඥාන කියලා සිත් කොටාසයක් ඉගෙනගෙන තියෙනවා. නේ පංච විඥාන අර ද්විපංච විඥානය කියලා හේතුක සිත්වලදී අර චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් විඥාන සිත් 10ක් ගැන ඉගෙන ගත්තා. ඒතර මේ ද්විපංච විඥානයේදී මේ විතක්ක ਵਿਚාරයන්ගේ පහළවීමක් නැහැ. ඒ කවරක් නිසාද? ඒ දේවල් ආරම්මණය ගැටීම නිසාම හටගන්න දේවල්. ඒකට 아무තු උත්සාහයක් දරන්නට ඕන නැහැ. අරමුණට සිත නංවන්න හරි අරමුණෙහි සිත පවත්වා ගන්න හරි උත්සාහයක් ඒ චෛසික ධර්මයන්ගේ කෘත්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාරයන් ඒ දීපංච විඥානාදී සිත්වල පහළ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. එතකොට මේ වීරිය කියන එකත් එහෙමයි. දැන් අපිට දැන් ඇසෙන් රූපයක් බලන්න වීරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි රූපාරම්මණයක මේ චක්කු ප්‍රසාදයේ ගැටෙනකොටම එතන චක්කු විඥානය පහළ වෙනවා. ඒතර ඒ තුල 아무තු වීරියක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ද්විපංච විඥානයන් තුල වීරිය චෛසිකේ පහළ වෙන්නේ නැහැ. ඒතර මේ වීරිය කියන එක අපි උත්සාහයෙන්ම ඇති කරගත යුතු චෛසික ධර්මයක්. ඒතර යම් කෙනෙක්ට මහා කුසල සිතක් හට ගන්නවා නම් ඒ මහා කුසල් සිත් අටෙහිම වීරිය යෙදෙන. ඒ තුල වීරියක් තියෙන්නට ඕන. ඉතින් යම් කිසි කෙනෙක්ට කුසල් උපදවන්න වීරියක් තියෙන්නට ඕන. ඒ වගේම යම් කිසි කෙනෙක් ධ්‍යාන වඩනවා නම් ඒත් එයාට වීරියක් තියෙන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේ වීරිය තුලින් අප්‍රමාණ දෙයක් Tamanගේ ජීවිතේ සූපත් වීම උදෙසා සිදු කරන නිසා තමයි මේ වීරිය කියන එක මේ තරම් වැදගත් කොට සලකා අර බොහෝ තැන්වලද වීරිය ඇතුළත් කොට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඒ ආකාරයෙන් තේරුම් ගනිමු. ඊට පස්සේ තේනා චෛසික ධර්මයක් ඡන්දය කියලා. එතන ඡන්දය කියලා කියන්නේ දැන් ඡන්දය කියන වචනේ ඇහෙනකොටම තේරෙනවා ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එක. එතකොට ඒක චෛසික ධර්මයක් හැටියට දේශනා කරනකොට එතන කුසල ඡන්දයක් තියෙන්නත් පුළුවන් අකුසල ඡන්දයක් තියෙන්නත් පුළුවන්. එතකොට දැන් ඡන්ද කියන එක අපිට අහන්නට ලැබෙනවා. දැන් අර අපි තේරුම් ගන්නකොට දැන් අකුසල කර්මයන් සිදු කරන්නත් ඒ කෙනාට ඡන්දයක් තියෙන්න ඕන. කියන අකුසල කර්ම කරන්න කැමැත්තක් තියෙන්න ඕන. ඒ වගේම කුසල කර්මයන් කරන්න කැමැත්තක් තියෙන්නත් ඕන. ඒතර අපි මෙතන මේ හඳුන්වන කැමැත්ත කියන එක දැන් ප්‍රකීර්ණක චෛසිකයක් හැටියට දේශනා කරන්නේ අපි යම්තා ක්‍රියාධාරමයන් සිද්ධ කරනවා නම් ඒ ක්‍රියාදාමයන් සිදු කරනකොට මේ ඡන්දය කියන චෛසික ධර්මයේ උපනිශ්‍රයක් ලැබෙන්නට අවශ්‍ය කරනවා. කියන්නේ හැම සිතකටම නෙවෙයි දැන් අරගෙන දිපංච විඥාන සිත් පහළ වෙන්න ඡන්දේ උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර අපි රූපයක් දැක්කහම සිතක් පහළ වෙන්නේ අපේ කැමැත්තට නෙවෙයිනේ. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදේ හෝ එහෙම නැත්නම් මේ ශබ්දය ශබ්ද රූපේ සෝත ප්‍රසාදයේ ගැටුනහම එතන සිතක් පහළ වෙන්නේ අපේ කැමැත්තට නෙවෙයි. අර හේතු එකතු වෙච්ච නිසා එතන ඒ ඒ විඥානසිත පහළ වෙනවා. නමුත් අපේ යම් වෙලාවක කුසල ධර්මයක් සිදු කරනකොට නම් එතනදී නම් අනිවාර්යයෙන්ම ඡන්දයක් තියෙන්නට ඕන. ඒ ඡන්දය කියන එකත් අර චේතනාව වගේම නොඑක් ආකාරයේ ප්‍රභේදයන්ගෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක්ට දැන් මේ මොහොතේදී ඔය ඇත්තන් තුල තියෙනවා ධර්ම ශ්‍රවණය කිරීමේ ඡන්දය. ඒ නිසා ඔය ඇත්තෝ ඒ ඡන්දයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරනවා. ඒතර දැන් මා තුල මේ වෙලාවේ තියෙන්නේ ධර්මයේ දේශනා කිරීමේ කැමැත්ත. ඒතර ඒ විදිහට අර ඇසීමේ කැමැත්ත ඊළඟට දේශනා කිරීමේ කැමැත්ත. එතකොට දැන් ওই විදිහට ඡන්දය කියන එක හැම ආකාරයකින්ම තියෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට මල් පහන් පූජා කරන්න ඡන්දයක් තියෙන්න පුළුවන්. ධර්මයේ සාකච්ඡා කරන්න ඡන්දයක් තියෙන්න පුළුවන්. ඒතර ගමන් කරන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. වටපිට බලන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අර යන්නට එන්නට ගන්නට ඊළඟට ඇවිදින්නට ඊළඟට සාකච්ඡා කරන්නට අහන්නට බලන්නට මේ විදිහට ඡන්දය කියන එකත් අනේක අප්‍රමාණ වූ ප්‍රභේදයන්ගෙන් යුක්ත වෙනවා. ඒතර ඡන්දය කියන එක අපි සරලවම තේරුම් ගත්තොත් ඡන්දය කියලා කියන්නේ ඒ ඒ කාර්යයන් සිදු කරන්නට සිතේ පහළවන කැමැත්ත තමයි ඡන්දය කියලා කියන්නේ ඒකත් චෛසික ධර්මයක්. ඒතර ඒකත් කෙටියෙන් මේ විදිහට අපි සිහිපත් කරගනිමු. ඒතර මේ විදිහට චෛසික ධර්ම ප්‍රකීර්ණක වශයෙන් හයක් දේශනා කරලා තියෙනවා විතක්ක, විචාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා. එතකොට දැන් තමන්ට මේ චෛසික ධර්මයන් ගැන අපි පැහැදිලි කරලා දෙනුනේ මේ අවස්ථාවන් තුල අපි බොහෝම සරලව සංක්ෂිප්ත ආකාරයෙන් මේ චෛසික ධර්ම ගැන පෙන්වා දෙන්නේ. එතකොට දැන් චෛසික ධර්ම ගැන අපි මීට වඩා දේවල් දැනගන්නට ඕන. තවත් අභිධර්මයේ පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් කියවල ඒ දේවල් හදාරලා මතකයේ තියාගෙන නුවණින් කල්පනා කරලා ඒ ඒ චෛසික ධර්මයන් නිවැරදිව තේරුම් ගන්නට උත්සාහයක් දරන්නට ඕන. එතකොට දැන් චෛසික ධර්මයන් පිළිබඳව දැන් අපි මේ කතා කරන මේ සිත් පිළිබඳව චෛසික ධර්මයන් තව රූප ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට මේ සියලුම ධර්මතාවයන් ගැන Tamanට තවත් වැඩි දුර ඉගෙන ගන්නවා නම් අර ඒරුකාණේ හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා අභිධර්මය ගැන ලියවෙච්ච මේ අභිධර්මයේ මූලික කරුණු කියලා. අන්න ඒ ග්‍රන්ථය තුළ මේ කාරණා බොහෝම විස්තීර්ණ ආකාරයට විග්‍රහ කරලා තියෙන. ඉතින් ඒවත් පරිශීලනය කරමින් අපි මේ ධර්මතාවයන් ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට උත්සාහයක් දරන්නට අවශ්‍ය කරනවා. ඊටර දැන් මේ ප්‍රකීර්ණක චෛසික ධර්ම 6යි සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම 7යි මේ චෛසික ධර්ම 13ම අපි හැඳින්නුවා අන්‍ය සමාන චෛතසික ධර්ම කියලා. ඒතර දැන් අපි මේ වෙනකොට අන්‍ය සමාන චෛතසික ධර්ම 13ම කෙටියෙන් ඉගෙනගෙන තියෙන්නේ. ඒතර Tamanට දැන් හැකියාවක් තියෙන්නට ඕන මේ අන්‍ය සමාන චෛතසික ධර්මයන් කවරක්ද ඒ වගේ තියෙන ස්වභාවය කවරක්ද කියලා විග්‍රහයකට ලක් කරගන්න. ඒතර අන්‍ය සමාන චෛතසික ධර්මයන්ගෙන් අනතුරු අපිට මුණ ගැහෙන්නේ අකුසල චෛතසික ඒතර අකුසල චෛතසික සියල්ලම දේශනා කරලා තියෙනවා 14ක්. ඒ අකුසල චෛතසික 14 කියලා අපි හඳුන්වන්නේ මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරය, කුක්කුච්චය, තීනය, මිද්දය, විචිකිච්ඡාව කියලා අකුසල චෛතසික ධර්ම 14ක් දේශනා කරලා තියෙනවා. ඒ අකුසල චෛසික 14න් මුල්ම චෛසික ධර්ම හතරක් විග්‍රහයට ලක් වෙනවා මෝහය අහිරිකය අනොත්ප්පය උද්ධච්චය කියලා. ඉතින් මේ චෛසික ධර්ම හතර හඳුන්වන නාමයක් තියෙනවා මෝහ චතුස්කය කියලා. මේවාට මෝහ චතුස්කය කියලා හඳුන්වා තිබෙන්නේ අකුසල් සිත්. ඒ කියන්නේ අකුසල් සෙත් 12ක් තියෙනවා නම් ඒ අකුසල් සෙත් 12ෙම මේ චෛසික ධර්ම හතර යෙදෙනවා. ඒතර මේවට තවත් නාමයක් භාවිත කරනවා සබ්බා කුසල සාධාරණ චෛසික කියලා. ඒතර සබ්බා කුසල සාධාරණ චෛතසික කියලා කියන්නේ මේවා මේ අකුසල් සෙත් 12ෙම මේ මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්දච්චය කියන චෛසික ධර්ම හතර යෙදෙනවා. කියන්නේ අපි අකුසල් සිත් 12 සාකච්ඡා කරලා තියෙනවා. ඒ අකුසල් සිත් 12ම මෝහය යෙදෙනවා. ඒ වගේම අහිරිකය යෙදෙනවා. අනොත්ප්පයත් යෙදෙනවා, උද්ධච්චයත් යෙදෙනවා. ඒතර මූල්ම අකුසල් ඡයසික ධර්මය තමයි මෝහය කියලා හඳුන්වන්නේ. ඒක විග්‍රහ කරනවා මුයිහතීති මෝහෝ කියලා. ඒ කියන්නේ ආරම්මණයෙහි මුලා කරන හේයින් තමයි ඒකට මෝහය කියලා නාමය භාවිත කරන්නේ. එතන මෝහය කියලා කියන්නේ මුලා බවට. එතන මුලා බව කියලා කියන්නේ දැන් මේ ලෝක සත්වයා යම් තාක් අකුසල ධර්මයන් සිදු කරනවා නම් ඒ සෑම අකුසල ධර්මයක්ම සිදු කරන්නේ මුලා බව හේතු කරගෙන. මෝඩකම මුලා බව කියලා කියන්නේ මෝඩකම. ඒතර යම් කෙසේ කෙනෙක්ගේ సంతාන තුල අකුසල් සිතක් පහළ වුණා නම් ඒ අකුසල් සිතක් පහළ වෙන්නේම කවර හේතුවක් නිසාද? මුලා බව හේතු කරගෙන. කියන්නේ මෝඩකම හේතු කරගෙන. ඒක දැන් හිතාන අපි හිතමු කෙනෙක් ගොඩාක් උගත් වෙන්න පුළුවන්. එයා ආචාර්යවරයෙක් වෙන්න පුළුවන්. මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. බොහොම රටම පිළිගත්ත ලොකු උගතෙක් වෙන්න පුළුවන්. ඒතරේ කාතුල හෝ වේවා මේ අකුසල් සිත් 12 අතරින් එක අකුසල් සිතක් කොහො පහළ වුණා නම් ඒ අවස්ථාව පහළ වුණේම මුලා බව හේතු කරගෙන මෝඩකම හේතු කරගෙන. එතකොට දැන් මෝහය කියන එකෙන් කෙරෙන්නේ අරමුණු තුළ මුලා බවට පමුණුවීම. එතකොට මෝහය නිසා තමයි මේ සත්වයෝ අකුසල ධර්මයන් සිදු කරන්නේ. උදුර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අකුසල් ධර්මයන් සිද්ධ කරන්නේ ඒ කෙනාගේ තියෙන නොදැනුවත්කම නිසා කියලා. ඒතර නොදැනුවත්කම කියලා කියන්නේ අවිද්‍යාවනේ. නොදැනීම කියලා කියන්නේ අවිද්‍යාව. ඒතර මෙතන මෝහය කියලා කියන්නේ මුලාවන ස්වභාවය. ඒතර යම් කෙනෙක් මුලා බවටපත් වෙන්නේ කවරක් නිසාද? අවිද්‍යාව හේතු කරගෙන. ඒතකොට අපි තුල අවිද්‍යාව තියෙන නිසා තමයි අපි මේ අරමුණු තුල මුලා බවටපත් වෙන්නේ. ඒතර යම් වෙලාවක අවිද්‍යාව ප්‍රහීණය වුණා නම් ආය මුලා බවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මේ මෝහය කියන දේ නිසා මේ සත්වයාට පවතින ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට සත්වයාගේ ජීවිතයට බොහෝ දුක් විපාක ඇති කරන සසරේ බොහෝ කාලයක් නිර්යාදී දුගති ස්ථාන තුල දුක් විඳින්නට උපනිශ්‍රේවන ආකාරයේ අකුසල ධර්මයන් මේ සත්වයෝ රැස් කරන්න කිසිම බයක් සැකක් නැතිව මේ මුලා බව හේතු කරගෙන දැන් සත්වයේ සතෙක් මැරුවොත් එහෙම සොරකමක් කළොත් එහෙම දැන් සත්ව ඝාතනයක් කළොත් අනිවාර්යයෙන්ම ඒක තුල අනිෂ්ට විපාක දුක් විපාක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක අහලා තියෙනවානේ ඒකේ විපාකය කොහොමද ලබලා දෙන්නේ කියලා අර එක කවියකුත් කියලා තියෙනවා නර එළ දෙනක් ගෙන අර මේ එළුවෙක්ගෙන එක එක් අංගනක්. ඒතර එක කාන්තාවක් මේ එක එළු දෙනෙක්ගේ හිස සිඳා සිඳලට ඒ සින්දට පස්සේ එයාට ඒකේ විපාකය කොහොමද ඇති වුනේ කියනවනම් ඒ සතාගේ තිබෙච්ච ලොම් ගානට හිස් ගැසුම් ලැබුණා කියලා කියන සසර එනකොට බලන්න එතකොට ඒ එක සතෙක් නේ. එතකොට එක සතෙක් ඒ විදිහට මැරුවට පස්සේ ඒ සතාගේ තිබෙච්ච ලොම් ගානට හිස් සිඳුම් සිදු වුණා කියන. ඒතර ඒ ගානට ඉපදිලා තියෙනවනේ. ඒතර භව කීයක්දනේ. ඒතර බලන්න අද ලෝකේ සමහර මිනිස්සු ඉන්නව නේද සත්තු මරන්නන්නම කැපවෙච්ච අය. දැන් යාග කරනවා කියලා, බිලි පූජා කරනවා කියලා සමහර වෙලාවට ඒ ඇතු වෙන් වෙලාම ඉන්නේ සත්තු මරන්න. එතකොට වෙන ගව ඝාතනය කරන තැනක යම් කෙනෙක් සේවය කරනවා නම් දවස ගානේ කොච්චර සත්ව ඝාතන සිද්ධ කරනවද? ඒ වගේම දැන් එක දවසකදී පරිභෝජනය සඳහා කුකුල්ලු කොච්චර මරනවද? එතකොට බලන්න ඒ සඳහා යොමු වෙලා ඉන්නේ දැන් දැන් සමහරට ඒක ආයතනයක හරි එක කඩේක හරි සමහරවට ඉන්නේ දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ කාර්ය තමයි එන්නේ සමහරවට අද ගොඩක් තැන්වල තියෙන්නේ ගිහිල්ලා අවශ්‍ය කරන දැන් කුකුල්ලු ඉන්නව අර පෙට්ටිවල දාලා. දැන් ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය කෙනා පෙන්නුවාම ඒ වෙලාවෙම මරලා දෙනවා. ඒතර ඒ මිනිස්සයා ඒක කරන්නේත් යන මිනිස්සයා ඒක මරලා දෙන්න කියලා කියන්නේත් ඒ දෙගොල්ලොම මේ දැඩි මුලා බව හේතු කරගෙනනේ. එතකොට අපි හිතුවත් එහෙම අපි කරේ ඉල්ලුපේක විතරයි ඒ නිසා අපිට පවක් නැහැ මරපු මිනිස්සයාට විතරයි පව කියලා ඒ මුලා භවය තන තියෙන්නේ. මොකද අපි තමයි පෙන්න්නේ ගිහිල්ලා මෙන්න මේ කෙනා මට ඕන කියලා. එතකොට අපේ අර ඇනවීමක් කරලා තියෙනවා. මෙයාව මරලා දෙන්න කියලා. එතකොට මේ මරණවා කියන එක කටින් කිව්වත් හරි ඇඟවීමක් කළත් හරි මේ තමම මැරුවත් හරි. දැන් හිතන්න යම් කෙනෙක් කටින් කියන්නේ නැතිව අර ලිපියකින් ලියනවා. අසවල් මිනිස්සයා මරන්න කියලා ලිපියකින් ලියලා යවනවා කාට හරි. ඒතර මෙයාට කියන්න පුළුවන් මම මුකුත් කළේ නැහැ කියලා. නමුත් ලිපියෙන් ලැබෙච්ච කෙනා ඒක තේරුම් අරගෙන මනුෂ්‍ය ඝාතනය සිද්ධ කරනවා. ඒතර අර කෙනාට සිද්ධ වෙන්නේ නැද්ද ඒක? ඒ අකුසලයේ සිද්ධ වෙන අර මරුවා හා සමානව ඒ අකුසලයේ මෙයාටත් සිද්ධ වෙනවා. ඒක තමයි අර කිව්වේ තමන් මරුවත් එකයි මරන්න අනුබල දුන්නත් ඒත් ඒ අකුසල් කර්මය තමන්ට විපාක දෙනවා. එතකොට දැන් මේ කාර්යයන් මේ විදිහට මේ සත්වයෝ කිසිම තැති ගැනීමකින් තොරව සිද්ධ කරන්නේ Tamanට මේ තුල මේසා විශාල විපාකයක් අනාගතයේදී ලැබෙයි කියලා ඇති අනවබෝධය නිසා මුලා බව හේතු කරගෙන. ඒතර ඒ නිසා තමයි දේශනා කරන්නේ මෝහය කියන එක හැම අකුසල් සිතකම යෙදෙනවා කියලා පෙන්වා දෙන්නේ. එතකොට මෝහයකින් තොරව අකුසල කර්මයක් කරන්න බෑ. අකුසල් කරන්නේම මුලාභව හේතු කරගෙන. හිතන්න දැන් අපි නොඑක් වස්තුන් වලට ආසා කරනවා. ඒ කියන්නේ දැන් අවිජ්ජාව කියලා කියන්නේ ඒකනේ. ඉතින් අන්සතු දෙයට ආසා කරනවා. ඒක සිතින් සිදුවන අකුසල කර්මයක්. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කවුරුවක්වත් දන්නෙත් නැහැ. දැන් අපි මෙතන ඉඳලා එක්ක මොනවා හරි වස්තුවකට ආස කරනවා කියලා කාට හරි පේනවද? පේන්නේ නැහැනේ. දැන් පරිචිත්ත විඥානන ඥානයක් තිබුණොත් සිතත් එක්ක දැනගන්න පුළුවන් මේ වෙලාවේ අසවල් සිත පහළ වුණා කියලා. ඒ හැරුණකොට වෙන කවුරුවක්වත් දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපිට පහළ වෙච්ච සිත් මොනවද කියලා. අන්න එතකොට දැන් කෙනෙක් තවත් වස්තුවකට ආස කරනවා කියලා කියන්නේ එයා ඒ තුල මුලා බවටපත් වෙලා තියෙන්නේ. ඒ මුලා බවට පත්වීම නිසා තමයි ඒ වස්තුවට ආසා කරන්නේ. එතකොට එතන තියෙන්නේ තණ්හාවෙන් බැඳිච්ච හිතක්. ඉතින් ලෝභය නිසා ලෝභ මූලික සිතක් පහළ වෙන්න පුළුවන්. ලෝභ මූලික සිත තමයි එතන පහළ වෙන්නේ. එතකොට ඒ ලෝභ මූලික සිත පහළ වුණේම මුලා බව හේතු කරගෙන. ඉතින් ඒ නිසා කියනවා අපි යම්තාක් අකුසල් රැස් කරනවා නම් ඒ හැම අකුසලයක්ම රැස් කරන්නේ මේ මෝහය හේතු කරගෙන මුලා බව හේතු කරගෙන. ඊළඟට මේ සත්වයෝන් ඒ ඇත්තන්ට අවබෝධයක් නැහැ. මේ තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල තියෙන දුක් විපාකයන් පිළිබඳව. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් යම් දැන් බුදු කෙනෙක්ට වුණත් නිරේ කොපමණ දුක් ප්‍රමාණයක් තියෙනවද කියලා වචන වලින් කියන්න ගියොත් එහෙම කියනවා ඒක කියන්න බුද්ධෝත්පාදයේ මදි කියලා කියනවා. එච්චරකට දුක් විපාක මේ නිරේ තියෙනවා කියලා කියනවා. പ്രേත ලෝකයේ තියෙන දුක් ප්‍රමාණය අතිශයින්ම දුක් බහුල කොට තියෙන දැන් ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් දැන් අර තියෙන සංයුත්ත නිකායේ සංයුත්ත නිකාය අපිට සම්මුඛ වෙනවා අර ලක්කන තෙරුන් වහන්සේ සහ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ දැකපු പ്രേතයෝ පිළිබඳව പ്രേතයෝ 108ක් මම මට මතක හැටියට 108 දෙනෙක් පිළිබඳව ඒකේ සඳහන් වෙනවා දැන් මේවා පේන්නේ අපිට පියවියෙන් පේන්නේ නෑ. දැන් දිනක් දකිනවා මේ තෙරුන් වහන්සේ ඇටසැකිල්ලක් ආකාශයේ ගමන් කරනවා. ඇටසැකිල්ලක් විතරයි. ඇටසැකිල්ලක් ආකාශයේ ගමන් කරනවා. ඒකට නොඑක් ආකාරයේ තියුණු තුඩ තියෙන ගිජුලිහිනියෝ ඒකට කොට කොට ඒක අර ඇට මිදුළු පවා සිදුරු කරමින් ඒව අනුභව කරනවා. ඒතර මේ ඇටසැකිල්ල වේදනාවෙන් කෑ ගසනවා. ඉතින් මේක දකිනවා මේ තෙරුන් වහන්සේ. අනිත් කාටවත් පේන්නේ නැහැ. ඉතින් කියන මේ කෙනා පූර්ව භවයේ මේ ගවයන් ඝාතනය කරපු කෙනෙක් අර බොහෝ කාලයක් නිරේ දුක් විඳලා අවශේෂ විපාකයක් හැටියට තමයි මේ പ്രേත භවයේ උත්පත්ති ලැබෙන මේ විදිහට දුක් විඳින්නේ කියලා. ඒ වගේම තවත් പ്രേතයෙක් දකිනවා එයාගේ මුළු ශරීරයේම තියෙන බොහෝම සියුම් තුඩ තියෙන යකඩ හුල් වගේ ලොම් ඒතර මේ ලොම් කර්මානුරූපීවම කර්ම බලයෙන් ඉහළට විසි වෙනවා. ඉහළට විසි වෙලා එයාගේ ශරීරයටම ආයෙත් වැටෙනවා. එතකොට ඒව වැටෙනකොට එක වෙලාවකදී මේ ඇඟෙන් වැටෙන ඒ ලොම්ගස් ඇස් සිදුරු වලින් පිට වෙනවලු. ඊට පස්සේ තවත් වෙලාවක හිසෙන් වැටෙන දේවල් නාස් සිදුරු වලින් පිට වෙනවා. ඇස් වලින් පිට වෙනවා. ඒතර ඇස් වලින් ඇතුළු වෙලා කන් වලින් පිට වෙනවා. මෙන්න මේ විදිහට ඒ හැම වාරයක් පාසාම බොහෝ දුක් විඳිනවා කියලා කියනවා. මේ විදිහට කල්ප ගණන් මේ පරලෝ යන්නේ ඒ කර්මයේ විපාකයේ විඳිනකම මේ යන්නේ නැහැ. කල්ප ගණන් දුක් විඳිනවල. අන්න එතකොට අන්න ඒ වගේ ස්වභාවයන් තියෙනවා. ඉතින් ওই විදිහට මේ പ്രേත ලෝකවල තුල මේ සත්වයෝ දුක් විඳින්නට අවශ්‍ය කරන කර්මයන් මේ උපද්දව ගත්තේ මුලා බව හේතු කරගෙන. ඉතින් ඒක ප්‍රමාණ කරන්නට බෑ මේ പ്രේත ලෝකයේ තියෙන දුක් ගැන දැන් ඒක ඒකේ තව ගොඩාක් ප්‍රේතයන් ගැන විස්තර කියලා තියෙන සමහර ප්‍රේතයෝ ඉන්නවා කියලා කියනවා. ඒ ප්‍රේතයන්ගේ මුළු ශරීරයෙන්ම ගින්දර විසිවෙනවා. ඒ ගින් ගිනි වලින් සමහරලාවට අර කියන දෑස් වලින් සහ මුඛයෙන් ඇතුළු වන ගිනිදැල් පසුපසින් පිට වෙනවා. ඊළඟට මුඛයෙන් ඇතුළු වන ගිනිදැල් කුසයෙන් පිට වෙනවා. කුසයෙන් ඇතුළු වන ගිනිදැල් හිසෙන් පිට වෙනවා. ඒතරේ හැම වාරයක් පාසාම දුක් විඳිනවා. එතන මේක එක දවසක් දෙකක් නෙවෙයි කල්ප ගණන් මේ විදිහට දුක් විඳිනවා. ඉතින් ඔන්න ඔය විදිහට බොහෝ දුක් ලැබෙලා දීලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකදීම දේශනා කරන්නේ මේ අකුසල කර්මයන් තමා විපාකයක් හැටියට වින්දනය කරන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ වරදක් නිසාවත් නෙවෙයි. සහෝදර සහෝදරියගේ වරදක් නිසාවත් නෙවෙයි. අසල්වැසියන්ගේ වරදක් නිසාවත් නෙවෙයි. තම තමා විසින්ම කරගත්ත කර්මයන් නිසා කියලා කියනවා. ඒතර මේ විදිහේ දුක් විඳින්නට උපනිශ්‍රේ වෙන කර්මයන් ඒ වගේ තියෙන ආදීනව පක්ෂය දකින්නේ නැතිව මේ සත්වයෝ කරන්නට පෙළඹෙන්නේ මේ මුලාභව හේතු කරගෙන. ඒතර යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් අපි මේ කරන කර්මයන් තුල මේ වගේ විපාකයක් තියෙනවා කියලා ඒ කවුරුවක්වත් අකුසල් කරන්නට පෙළඹෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අපි හිතනවාට වඩා කර්මයේ ස්වභාවය අචින්තනීයයි. ඒ කියන්නේ කර්ම વિશે අචින්තයයි කියලා කියන්නේ. සමහර විට අපේ සොළුයයි තකා කරන දෙයක් තුල බොහෝ විපාක ලැබෙනවා. කියන්නේ බොහොම අපි හිත අපි හිතුවේ සමහරට චූටි දෙයක් කියලා. දැන් අපිට දැන් කිසිම අකුසලයක් අකුසල් වල තියෙන අල්පසාවද්ද මහාසාවද්ද කියලා. නමුත් අල්පසාවද්ද මහාසාවද්ද කියලා කොටස් වලට බෙදලා තිබුණට අසවල් අකුසලයේ කුඩාය අසවල් අකුසලයේ මහත්ය ඒකෙන් වෙන විපාකයේ මෙපමණයි කියලා එහෙම තීරණයකට එළඹෙන්න පුළුවන්කමක් නැහැ. අකුසලේ නම් අකුසලේමයි. ඒක ලොකු එකක් වුණත් කුඩා එකක් වුණත් ඒක කරන්න කියලා කොතනකදිවත් අනුශාසනාවක් කරලා නැහැ. ඉතින් ඒක දැන් අර මතක ඇති දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අර නොකල වරදකට එක කතන්දරමියට කලින් අහලා තියෙන නොකල වරදකට රජ්ජුරුව විසින් උල තබනවා. ඒතර මේකට හේතුව හොයාගෙන ගියාම අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මීට ආත්ම 500කට එහා බොහෝම ඈත කාලයක අර දෙමාපියන්ගේ අකමැත්ත පිට කියන දෙමාපියන් එපා කියද්දී මේ කිනාර කොහොඹ කෝටුවක් අරගෙන මැස්සෙක් කුල තිබ්බා කියලා කියනවා. සෙල්ලමට කුඩා කාලේ. එතකොට බලන්න ඒ අවස්ථාව දැන් චූටි දරුවේ කුඩා කාලේදී. එතකොට දැන් බලන්න එතන කුඩා කියලා අකුසල් වල විපාක නොදීමක් තේනවද? එහෙම එකක් නෑ. ඊතරන්නේ ඒ නිසා යාට කෙන බොහෝ කාලයක් දුක් විඳලා මේ ආත්ම භව ගණනාවක් මේ විදිහට මැරෙන්න සිද්ධ වුණා. දැන් මේ රහත් වෙන භවයේ අන්න ඒකේ විපාකය ලබලා දුන්නා. ඉතින් ඒ විදිහට අපිට අසවල් අකුසලයේ කුඩාය කියලා එහෙම බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කිසිම අකුසලයක් නොකළ යුතුයමයි. එතකොට අකුසල් කරන්න මේ සත්වයා පෙළඹෙන්නේ අන්න මේ මෝහයෙන් ඇති කරන මුලා බව හේතු කරගෙන. ඉතින් ඒ නිසා මේ මෝහය කියන එක දුරින්ම දුරු කළ යුතු ධර්මතාවයක් බවට පත් වෙනවා. ඒක පුළුවන් නම් මේ භවයේම දුරු කරගන්න එක තමයි හොඳ. ඒ කියන්නේ මේ ජීවිතේදීම අවිද්‍යාව දුරු කළ රහත් ඵලයටපත් වෙන එක. හේතුව තමයි මේ භව ගමන කියන එක ස්ථිර දෙයක් නෙවෙයි. ඒතර අද සත්වයෝ මේ මනුස්ස ලෝකයන් තුල ධර්ම ශ්‍රවණය කරමින් හිටියට තවත් සමහරලාවට මේ භවයේ නිවන් දැක්කේ නැත්තම් වෙනත් භවයන් තුල ඉපදිලා අබුද්ධෝත්පාද කාල සම්මුඛ වෙලා ඊට පස්සේ අබුද්ධෝත්පාද කාලයන් තුල පාප මිත්‍රාශ්‍රයට වැටිලා සමහර විට ආයෙත් තමන්ගේ මවපියා මැරීමට තරම් මුලා බවට පත් වෙන්නට පුළුවන්. සසරේ හැටි එහෙම තමයි. ඒතර ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ අකුසල ධර්මයන් දුරින්ම දුරු කළ යුතුය කියන එක. ඉතින් මේ මෝහයේ තියෙන ස්වභාවය ගැන කී යුතු කාරණා බොහෝ තියෙනවා. ඉතින් අපි යම්තාක් අකුසල කර්මයන් සිදු කරනවා නම් ඒ හැම දෙයක්ම සිදු කරන්නේ මේ අවැඩදායක දේවල් අහිත පිණිස හේතු වන දේවල් ඒ ඔක්කොම අපි කරන්නේ මේ මුලා බව හේතු කරගෙන. ඒතර මේ ලෝකයේ තුල ඉන්න සත්වයෝ මේ තරම් අකුසල් කරන්නේ මේ මෝහයේ තියෙන අඳුර කොච්චර බලවත්ද? දැන් මේ බුද්ධෝත්පාද කාලයක් වෙලත් මේ ලක්දිව තුල මේ තරම් ධර්ම ශ්‍රවණය කරද්දි ධර්මයේ තිබෙද්දි බලන්න සත්වයෝ කොච්චර ප්‍රාණඝාත කරනවද? එක දවසකට කොච්චර සත්ව ප්‍රමාණයක් මේ යනවද? ඉතින් කොච්චර සොරකම් ප්‍රමාණයක් කරනවද කොයිතරම් ස්ත්‍රී දූෂණ කරනවද බොරු කියනවා කේලම් කියනවා හිස් වචන කියනවා පරුස වචන කියනවා කොයිතරම් දේවල් සිදු කරනවද ඉතින් මේ අල්ලස් ගන්නවා වංචා කරනවා මේ ඔක්කොම කරන්නේ මෝහය නිසා දැන් වංචා කරනකොට හෝ අල්ලස් ගන්නකොට හෝ හිතෙන්න පුළුවන් ඒක ඒ වෙලාවට ලාභයක් නේ කියලා. නමුත් ඒතක් ඒකත් ඒ කාර්ය સિદ્ધ කරන්නේ මුලා බව හේතු කරගෙනනේ. දැන් ඒ දේවල් සිදු කිරීම නිසා භවයේ උත්පත්තිය ලැබනකොට කෙනා බොහොම දුක්ඛිත උත්පත්තිය ලබන්නේ. දැන් සොරකම් කරනවා නම් ඒ සොරකම් කරන අය භවයේ උත්පත්තිය ලබනකොට කිසිම ධනයක් නැති සමහරට තමාට ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් දෙයක් නැතිව බොහෝම දුක්ඛිතව උත්පත්තිය ලබනවා සොරකම් කිරීම තුළ. සත්ත්වඝාතනයන් සිදු කිරීම තුළ උපදින උපදින භවයන් තුළ රෝගීන් බවට පත් වෙනවා. ඊළඟට අඩු ආවුෂයෙන් මිය පරලෝ යනවා. දැන් යම් කෙනෙක් සත්තු මරනවා නම් සත්තුන්ට හිංසා කරනවා නම් අන්න එයාට ඒකෙන් කිසිම නිදහසක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට සත්තු මරණ මේ ජීවිතේදිම ඒක විපාක ලැබෙනවා. දැන් අපි අතීත සිද්ධියක් අරගෙන බලන්න අර තෙරුන් වහන්සේ නමක් හිටියා. ඒ තෙරුන් වහන්සේ පූර්ව භවයක් තුළ එයාගේ කාර්ය වුණේ මේ කුරුල්ලෝ මරලා විකුණන එක. ඒතර මේ කෙනා කුරුල්ලෝ අල්ලගෙන ඇවිල්ලා එදාට අවශ්‍ය ප්‍රමාණය මරනවා. මරලා විකුණනවා. දැන් අනිස්සත්තු මරලා තියාගන්න බෑනේ. ඒ නිසා කරන්නේ ඉගිලෙනවට තටු කපලා කකුල් කඩලා අන්න තියලා තියනවා පසුදාට ගන්න. ඒතර මේ විදිහට අවුරුදු ගාණක් සිද්ධ කළා. ඉතින් මේකේ විපාකයේ හැටියට බොහෝ කාලයක් නිරේ ඉපදුනා. දුක් විඳලා දුක් විඳලා manuss ලෝකයට ආවට පස්සේ manuss ලෝකයේ තුලත් අප්‍රමාණ දුක් විඳලා රහත් ඵලයට පත්වෙන භවයේ තුලත් අන්න ඒ වගේ කුෂ්ඨ රෝගයක් හටගත්තා මුළු ශරීරේම. ඒ කුෂ්ඨ රෝගයක් හටගෙන ඊට පස්සේ මුලින්ම අර එයාගේ ශරීරයේ බිබිලි හටගත්ත චූටි බිබිලි හටගත්ත කියලා කියන්නේ. චූටි බිබිලි හට ඊට පස්සේ අර මුං වගේ වුණා, මෑ වගේ වුණා, කඩලැට වගේ වුණා. ඊට පස්සේ බෙලිගෙඩි තරම් ලොකු වෙලා පුපුරලා ගියා කියලා කියනවා. ඊට පස්සේ පුපුරලා ගිහිල්ලා අන්තිමේදී කියන මුළු ශරීරේම හැමතැනම සරව ගලනවා, ලිය ගලනවා, නිකන් මස් වැදෙල්ලක් බවට විතරක්පත් වුණා කියලා කියනවා. කවුරක්වත් පිහිට වෙන්න හිටියෙත් නෑ අන්තිමේදී. බුදුරජාණන් වහන්සේ තමයි පිහිට වෙන්නට පවා ගියේ. අර පූතිගත් තිස්ස තෙරුන් වහන්සේ. එයාගේ නම තිස්ස තෙරුණුව. නමුත් අර සරව වැකුණු ශරීරය හේතු කරගෙන ඊට නමකුත් පට බෙදෙන පූතිගත් කියලා. ඒතරන්නේ ඒ වගේ දෙයක් උනේ අර තරම් අකුසල කරපු නිසා. ඒතර ඒකෙන් කියන්නේ මොකද්ද? අපේ රහත් වෙන භවයේ උනත් අකුසලයක් තේනවා නම් විපාක දෙන්න අනිවාර්යයෙන්ම විපාක දෙනවා. මුගලන් තෙරුන් වහන්සේටත් ඒක නෙවුනේ. එතකොට කුඩු වෙනකම පහර කන්නට ලැබුණා. ඒතර අන්න බලන්න මේ ඔක්කොම අකුසල් කලේ මුලා භව හේතු කරගෙන. ඉතින් ඒ නිසා අපේ පූර්ව භවයන් තුල මුලා භවටපත් වෙලා කොයිතරම් අකුසල් කරන්නේ නැද්ද? ප්‍රමාණ කරන්නට බෑ. එතකොට අපේ තව ඉදිරියේදී විපාක දෙන්න බොහෝ අකුසල් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඇති වුණේ මේ මුලා බව හේතු කරගෙන. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම වෑයම තුළ අපි හැම වෙලාවකම අදිෂ්ඨාන කළ යුතු වන්නේ අපිත් උපදින උපදින සියලු භවයන් තුළ කිසිම කාලයකදී කිසිම අකුසලයක් නොකරන කෙනෙක් බවට පත් වේවා කියලා. ඒතර හැම වෙලාවකම අදිෂ්ඨාන කළ යුත්තේ උපතින්ම ප්‍රඥාවන්තයෙක් බවට පත් වේවා. කිසිම අකුසලයක් නොකරන්නෙක් බවට පත් වේවා. අනුන්ට වෛර නොකරන, ක්‍රෝධ නොකරන, ආසා නොකරන කෙනෙක් බවට පත් වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන අය බවටම පත් වේවා. ඒතර කිසි කෙනෙක්ගේ උපදේශයකින් තොරව පවා කරුණු මනවින් අවබෝධ කරගෙන ජීවත් වී හැකි ආකාරයේ ප්‍රඥාවකින් යුක්තවම උපදින්නට ලැබේවා කියලාම අපි අදිෂ්ඨාන පවත්වා ගන්නට ඕනේ. ඒ අදිෂ්ඨාන නරක ඒවා නෙවෙයි. දැන් මතක ඇති අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක් භවයකදී අදිෂ්ඨාන කළා කියලා කියනවා. අර කිසිම යම් දාක් යම් තාක යම් භවයක ඉඳලා තමන් නිවන් දකින යම් භවයක් තියෙනවා නම් ඒ දක්වාම කිසිම කාලයක සතුන් මරන්නට නොලැබේවා කියලා. මත්පැන් පානය කරන්නට නොලැබේවා. ඊළඟ පා මිත්‍රයන් ඇසුරු කරන්නට නොලැබේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා ටිකක් සිදු කරා කියලා කියනවා. ඉතින් අන්න ඒ ප්‍රාර්ථනාවන් ඒ විදිහට මිෂ්ට වෙනවා. ඉතින් ඒවා නරක ප්‍රාර්ථනා නෙවෙයි. දැන් තමන් ඒ වගේ අදිෂ්ඨාන කරලා තියෙන්න ඕන සසරේ. ඒතර ඒ වගේ අදිෂ්ඨාන කරලා තිබුණාම තමන් මේ භවයන් තුල ප්‍රතිසන්දිය ලබනකොට අර අකුසල් බහුල කොට වඩන පිරිසක් මැද්දේ හිටියත් තමන් ඒකට යොමු නොවන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි පුරාකෘත කරපු දැඩි අදිෂ්ඨාන බලය හේතු කරගෙන කුසල කර්මයන් සිදු කරලා. ඉතින් ඒ ඒ වගේ ඵල විපාක තියෙනවා. එනිසා ඒවා මෝහයෙන් කරන දේවල් නෙමෙයි ඒවා නුවණින්ම කරන දේපා. දැන් අර මතක ඇති මිලිඳු රජ්ජුරුවන්ට මිලිඳු මහරහතන් වහන්සේ සහ නාගසේන මිලිඳු රජතුමා සහ නාගසේන මහරහතන් වහන්සේ දෙදෙනාම ප්‍රඥාවන්තයෝ බොහෝම ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨයි. ඒතර ඒ ප්‍රඥාව ලැබුණේ කොහොමද? අර මීට పూర్ව භවයක, ඒ කියන්නේ ඈත භවයකදී මේ දෙදෙනාම පැවිද්දටපත් වෙලා හිටියා. එතකොට මේ පැවිද්දටපත් වෙලා ඉන්නකොට නාගසේන හාමුදුරු වැඩිමහල් තෙරුන් වහන්සේලා හිටියා. අර මිලිදු රජුරුව කුඩා සාමණේරියෙක් බවටපත් වෙලා හිටියා. දිනක් ඒ වැඩිමහල් තෙරුන් වහන්සේ බෝමලුව ඇමදලා ඒ බෝ කොළ ටික කසල ටික එක තැනකට එකතු කළා. ඒ අසලින් මේ සාමණේරියෝ ගමන් කළා. එතකොට කිව්වා මේ ටික අයින් කරන්න කියලා. එයා අහන්න නැතුව ගියා. ගානකට ගත්තේ නැහැ. දෙවෙනි පාරත් කිව්වා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉදල් මිටිනුත් පහරක් ගහලා කේන්තියෙන් සැරෙන් කිව්ව මේක අයින් කරන්න කියලා. ඊට පස්සේ අර අඬ අඬ බයට ඒ ටික අයින් කරා. අයින් කරලා එතනින් ගලාගෙන යනවා පහලට ගංගාව. මේ ගංගාවට තමයි අත සෝදන්න ගියේ. ඒ සෝදන්න යනකොට මෙයා කල්පනා කරා මේ බෝධීන් වහන්සේ නමකගේ දේවල් මේ අස්පස් කරේ විශාල කුසලයක් මේ රැස් කරගත්තේ. ඒ නිසා මේ අදිෂ්ඨාන කරන මම මේ කරපු කුසල බලයෙන් උපදින උපදින සියලු භවයන් තුල මේ ගංගාවේ යම්තාක් වේගයෙන් පහළට රැලි ගලාගෙන යනවා ඒ වගේ වේගයෙන් මගේ සිත තුළ ප්‍රශ්න ගොඩනගේවා. ඒ කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක් වෙලා ඉපදේවා. ඒ බොහෝ ප්‍රශ්න කිරීම, ප්‍රශ්න ਵਿਚාරණ කෙනෙක් බවට පත් වේවා කියලා අදිෂ්ඨානයක් කළා. එතකොට අර වැඩිමහල් ස්වාමීන් වහන්සේත් එතෙන්ට එනවා. එයාට මේ ප්‍රාර්ථනාව ඇහෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරා මේ උණුගොඩ අයින් කරපු කෙනා කර ප්‍රාර්ථනාව සිද්ධ වෙනවා නම් අතුගාපු මට කොහොම ප්‍රාර්ථනා සිද්ධ වෙන්න ඕනද? ඒ නිසා ඒක ලොකු කුසලයක් බොමල හැමදිනා කියන එක. එතකොට මේ කෙනත් ප්‍රාර්ථනා කරන යම් භවයක මම ප්‍රතිසන්දිය ලැබන දේ උපදින උපදින හැම භවයක් තුළම මේ කෙනා අහන ප්‍රශ්න හැම එකටම පිළිතුරු දිය හැකි මහා ප්‍රඥාවක් ලැබේවා කියලා දිස්ථාන කරනවා. ඒතරන්නේ ඒ අනුව ඒ කාර්ය සිද්ධ වුණා. උපදීම මහා ප්‍රඥාවන්තයෝ දෙන්නම. ඒතර ඒ නිසා අපිත් ඒ වගේ ක්‍රියා සිදු කරනකොට ප්‍රාර්ථනාවන් තියා ගන්නට ඕන. ඉතින් ඒක හරි වැදගත් වෙනවා. ඉතින් ඒ තුළ ඒ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒවා මෝහයෙන් කරන දේවල් නෙවෙයි. ඒවා නුවණින් යුක්තව කරන දේවල්. ඉතින් ඒ නිසා ඒ සත්වයෝ මේ දේවල් නොදැන තමයි මේ මුලා බවට පත් වෙලා මේ ලෝකයේ තුල ඉතාමත් කෙටි කාලයකින් මිය පරලෝ යනවා අවුරුදු බොහෝ සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලයන් තුල කුසල් රැස් කරගන්නේ නැතිව පිළිවෙත් පූර්ණේ කරන්නේ නැතිව මෝහයෙන් මුලා බවට පත් වෙලා අප්‍රමාණ අකුසල ධර්මයන් සිදු කරමින් මේ ධර්මතා ගැන අවබෝධයක් නැති නිසා මේ ඇත්තෝ ආයෙත් දුගතියටම පැමිණෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාමත් අදිෂ්ඨාන කරගනිමු. මේ ඇති කරගන්නා වූ ධර්ම ඥානයන් හේතු කරගෙන අපි හැම දෙනාමත් උපදින උපදින සියලු භවයන් තුල මහා ප්‍රඥාවන්තීන් බවටම පත් වේවා. පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගන්නට ලැබේවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා උදෙසා ජීවිත පූජාවෙන්ම කටයුතු කරන පිරිසක් බවට පත් වේවා. එසේ සිදු කරගනිමින් පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.